නතකෝ භගවා බිකු ආමන්තේසි හන්දදානි භික්ඛවේ ආමන්ත්‍යාමි වූ අය ධම්මා සංඛාරා අප්‍රමාදේන සම්පාදේතාති අයං තථාගතස්ස පච්චිමා වාචාති සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතයට එකතු කර ගැනීමේ හැඟීමෙන් ඒ ධර්මය එකතු කරගෙන අපේ ජීවිතය සුවපත් කර ගැනීමේ අදහසින් කටයුතු කරන පින්වන්ත අයට ඒ ශ්‍රද්ධා සම්පන්න හැඟීම උපදවා ගැනීම පිණිස සහ බුදුරජාන් වහන්සේ අපිට නිබඳව ලබා දුන්න අවවාදය කුමක්ද කියලා තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීම පිණිස අපි ආරම්භ කරපු පරිනිර්වාණ සූත්‍රයට අනුව කෙරෙන ධර්මදේශනා මාලාවේ ධර්මදේශනාවක් අපි ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඊ දවසේ සාකච්ඡා කරා පින්නත් මේ පන්විරාණ මංචකයේ වැඩ ඉන්න බුදුරජාන් වහන්සේගේ අභියසට සුබද්ද පරිබ්‍රාජකයා පැමිණුණ බව. එතනදී සුබද්ද අන්‍ය තීර්ථක සුබද්ද පරිබ්‍රාජකයාට තිබ්බ ප්‍රශ්නේ තමයි ආනන්දහාමුදුරු ඉඩ දුන්නේ නැහනේ හම්බෙන්න තුන් සැරයක් ඉල්ලපුවාමත් ඉඩ දුන්නේ නැහැ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට මේක ඇහි සුබද්දට එන්න කියනවා ආපහු සුබද්ද අහන ප්‍රශ්නේ තමයි මේ එක එක එක එක ශාස්ත්‍රවරු ඉන්නවා මේ දඹදිවතලේ කොයි කොයි අය සත්‍ය අවබෝධ කරාත් කොයි කොයි අය සත්‍ය අවබෝධ කරේ නැද්ද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දෙන අවවාදය තමයි ඒක පැත්තකින් තියමු. ඒ වැඩේ පැත්තකින් අහවලා සත්‍ය අවබෝධ කරාද අහවලා කරාද නැද්ද කියන එක පැත්තකින් තියලා මම ඔබට ධර්මයේ දේශනා කරන්නම් කියලා ඒ වෙලාවේ ධර්මයේ දේශනා කරනවා. ඊ අපි ඒක ගැන සාකච්ඡා කරා. මොකද දේශනා කරපු ධර්මය යම් කිසි ධර්ම විනයක් පනවන තැනක ආර්ය ශ්‍රැංග මාර්ගයේ තිබේ නම් පළවෙනි ශ්‍රමණයා බිහි වෙනවා දෙවෙනි ශ්‍රමණයා බිහි වෙනවා තුන්වෙනි ශ්‍රමණයා හතරවෙනි ශ්‍රමණයා බිහි වෙනවා. ඒ කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන පුද්ගලයන්ගේ බිහිවීම සිද්ධ වෙන්නේ යම්කිසි තැනක ඒ ධර්ම විනය තුල ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙනවා නම්. එහෙම නැත්නම් ඒක වෙන්නෙම නෑ කියලා. ඉතින් අපි හැම වෙලෙම බලන්න ඕනේ එහෙනම් නිවන් දැකීම සඳහා අපි ලෑස්ති නම් අපේ හිත සකස් කරගන්න සූදානම් නම් අපි අනිවාර්ය කොටම ආර්ය අෂ්ටාංගික මාර්ගයේම වැඩෙන විදිහට කටයුතු කරන්න ඕනේ. එතකොට දැන් අද කාලේ වෙනකොටත් මේ වර්තමාන කාලයේදී සමහර වෙලාවට සමහර ඇත්ත අපිට හැන හොඳටම සඳහන් කරනවා සිල් රකින්න ඕනේ භාවනාවෙන් විතරක් ඔක්කොම කරන්න පුළුවන්. භාවනා කරන්න ඕනේ නේද? තවත් මොනවද මන් දන්නේ හිතුවිලි නැති කිරීමෙන් ඔක්කොම කරන්න පුළුවන්. මේ විදිහට එක එක එක එක කෙටි ක්‍රම එක එක එක එක දේවල් ඉදිරිපත් කරනවා නොයේකුත් ආකාරයට. එතකොට ත්‍රිපිටකයට අනුව අපි මොකද කරන්න ඕනේ එහෙමනම් හැම වෙලේම කල්පනා කරගන්න වෙනවා මේ මම මේ කියන ක්‍රමවල ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා නේද? නිවැරදි වචන භාවිතා කරන්නේ නැතුව නිවන් දැකීමක් නැහැ. නිවැරදි ක්‍රියාව කරන්නේ නැතුව නිවන් දැකීමක් සැනසීමක් නෑ ප්‍රාණඝාතයෙන් වෙන් වෙන්නේ නැති අදත්තාදාණයෙන් වෙන් වෙන්නේ නැති කාමයේ වර්ධව ඇතිවීමෙන් වෙන් වෙන්නේ නැතිව නිවන් දැකීමක් වෙනත් වැඩපිළිවෙලකට යන්න පුළුවන්කමක් මිසක් නිවන් දකින්න සම්බෙන්නේ නැහැ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආකාරයට මේවා අපි ගොඩාක් සාකච්ඡා කරා. මේවා වැඩෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කරා. මේකට හොඳට මතක ඇති. ඉතින් ඒකින්ද මහා චත්තාරික සූත්‍රය ආදී තියෙන. ඉතින් අපි හැම වෙලෙම බලන්න කවුරු හරි භාවනාවක් වඩන්න කියනවනම් කෙනෙක් කියනවා හදිසියෙන් මේ විකාර කර කර ඉන්න කෙනෙකුට කියනවා මේ ප්‍රථම ධ්‍යාන අධිෂ්ඨාන කරන්න බෑ. ඉතින් ඔක හරියන්නේ නැහැ. ඇයි සීලය නෑ. ඉති සීලං, ඉති සමාධි, ඉති ප්‍රඥා කියන එක පැහැදිලිවම කර්ණිරසුත් දේශනාවේ හැම අවස්ථාවකම තිබ්බ දෙයක් කියලා අපි මතක් කරලා තිබ්බා. මේ අත්තන්ට ඒ ඒ මාස තුනක කාලයක් තිස්සේ බුදුරජාණන් වහන්සේ දඹදිවතලයේ වැඩම කරා. ඉතින් මේ විදිහට ධර්මයේ දේශනා කරාට පස්සේ සුබද්ද පරිබ්‍රාජකයා කියනවා මම දැන් මේ අන්‍ය තීර්ථකෙක්නේ. මම මාව තෙරුවන් සරණ කොටගත් උපාසකෙක් බවට දරත්තා. මම අද පටන් තෙරුවන් සරණ යනවා පැවිදි කරන්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්‍ය තීර්ථකෙක් පැවිදි වෙනවා නම් වසර 4ක කාලයක් තිස්සේ බුදුරජාණන් වහන්සේ ළඟ ඒ ශ්‍රාවක සංඝයා වහන්සේ ළඟ හික්මෙන්න ඕනේ. නමුත් පුද්ගල ගුණයන් බලලා ඒ කරුණු කාරණා බලලා පැවිදි කරන්න කියලා. ඊට පස්සේ ඒ භික්ෂුභාවයෙන් උපසම්පදා සහිතවම පැවිදෙනවා. ඒ තමයි බුද්ධ ශාසනයේ අවසාන බුද්ධ ශ්‍රාවකයා. හරි. අවසාන සංඝයා වහන්සේ ජීවමානව බුදුරජාණන් වහන්සේ කාලයේදී අවසාන වශයෙන් උපසම්පදා ලැබුවේ ඒ භික්ෂුභාවයෙන් උපසම්පදා ලැබුවු ශ්‍රාවකයා තමයි සුබද්ද තෙරුන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් ඔබ කලකින්ම රහත් වෙච්ච බව සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට ජීවමාන බුදුන් හමුවේ අවසන් ශ්‍රාවකයා බවට පත් වෙන්න සුබද්ද කියන පරිබ්‍රාජාන තීර්ථක පරිබ්‍රාජකයන් පුළුවන්කමක් තිබුණා. ඊළඟට බුදුරජාන් වහන්සේ වික්ෂුන් වහන්සේ අමතලා මෙන්න මෙහෙම දේශනා කරනවා. මා විසින් ඔබට යම් ධර්මයක් දේශනා කරන ලද්දේ නම් යම් විනයක් පනවන ලද්දේ නම් යම් ධර්මයක් දේශනා කරා නම් යම් විනයක් පැනෙවුවා නම් අන්න ඒ ධර්ම විනය දෙක මගේ ඇවෑමෙන් ඔබලාට ගුරුවරයා ශාස්ත්‍රවරයන් වහන්සේ වෙනවාය කියලා පනවනවා. අන්න බලන්නකෝ. මේ බුද්ධ ශාසනය සකස් කරේ කවුද? ශාසනය සසුන මේ ශාසනය සකස් කරේ බුදුරජාන් වහන්සේ. එහෙනම් මේ ශාසනය බුදුරජාන් වහන්සේම කෙනෙකුට බාර දුන්නා. ශාස්ත්‍රූ කොට කෙනෙක්ව පැනෙවුවා. කවුද? කවුද? ධර්මය විනය නේද? දේශනා කරන යම් ධර්මයක් වේද පණවන ලද යම් විනයක් වේද ඒ දෙක සාස්ත්‍රූකට ගන්න කියලා. මේක අපිට හරිය වටින කාරණාවක්. තුන් ලෝකයක් අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ නමක් ඇයි මෙහෙම කරේ? ඒ තිබුණානේ මේ ඒ වෙලාවට සරුවත් මහරහතන් වහන්සේ වැඩ හිටියා. එතකොට ධර්ම භාණ්ඩාගාරය ආනන්ද හම්බුට කවුරු හරි ජේෂ්ඨ කෙනෙක්ව පත් කරන්න තිබුණානේ. ඇයි එහෙම නොකරන්නේ? ශාසනය නොපිරිහි පවතින්න නම් නේද? ප්‍රතිපත්තිය වටා එක් රාශී වෙන පිරිසක් බිහි වෙන්න ඕනේ. ප්‍රතිපත්තියක් තමයි මූලික වෙන්න ඕනේ. පුද්ගලෙක් නෙවෙයි මූලික වෙන්න ඕනේ. නේද? අද අපේ සම්පූර්ණ පරිහානිය මොකද්ද ලංකාව ගත්තොත්? පුද්ගලය මූලික කරගත්ත සමාජයක් හැදිලා තියෙන හින්දාද නැද්ද? දැන් හදිසි අපිටත් හරි වැඩේ වෙලා තියෙනවා. හරි හදිස්සියකට ඔක්කොම මොකක්වත් කියන්න බෑ හරි අපේ අත්සන්ගේ අපි අපේ මානසිකත්වය මේ මේ මෙන්න මේ මානසිකත්වය ඉස්සෙල්ලාම හදාගන්න වෙනවා මොනවා හරි දෙයකට ප්‍රකාශන නිකුත් කරනවා කියන්නේ මොකක් හරි එකක් ඉක්මනට අපිම බලනවා මේ හාමුදුරුවෝ ඒ ඒක කරේ කාගේ පැත්තටද ඕනම ස්වාමීන් වහන්සේ නමක් හරි කවුරු හරි ප්‍රකාශයක් කරොත් හරි ප්‍රකාශයක් ඉක්මනට බලන මේක අර කොයි කණ්ඩායමේ ප්‍රකාශයද මේක කොයි කණ්ඩායමද එතකොට මේක මෙයා අහවල් වාදී මේ අහවල් වාදී. වාදී ඒවා ගොඩ හදාගෙන. නේද ඉස්සර නම් තිබෙන ගමන් ಜಾතිවාදී, ආගම්වාදී කියලා දැන් නම් වලින් වාදීවාදී කියලා ගොඩ හදාගෙන නේද? නේද? එහෙම හදාගෙන. හරි. ඉතින් ඒකෙන් අපිට දිනු වෙන්න බෑ. මේක පහත් මිනිසුන්ගේ ලක්ෂණයක් දැනගන්න. අපේ සිංහල මිනිස්සු ටික ටික ටික ටික තරහ වෙන්න එපා කියවන මොකද වෙන්නේ? එන්නෙන් පහත් මානසික තත්ත්වයකින් යුක්ත වීගෙන එනවා. ඉතින් ඒක ඒක එලිදරව් කරලා ඒක එලිදරව් කරලා ඉක්මනින් අනිත් පැත්ත හැරෙන්නේ නැත්තම් මිලේච්ඡ ධාතියක් බවට පත් වෙනවා. මිලේච්ඡ ධාතියක් බවට පත් වෙනවා. ඒක හින්දා ඒක හෙලිදරව් කරන්න ඕනේ. අපි පහත් මානසිකත්වයකට පත් වෙමින් එනවා. හ්ම්. ඒතකොට ලෝකයේ හිටිය උසස්ම ශාස්ත්‍රඥයන් වහන්සේ ඒ ශාස්ත්‍රඥයන් වහන්සේගේ ගෝලයින්ව ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රාවකයින්ව ප්‍රතිපත්ති එකයි මේ පෙළ ගැස්වේ නේද? එහෙම නැතුව පුද්ගලයෙක් වටා නෙවෙයි. එහෙනම් අපි දැනගන්න ඕනේ පුද්ගලයෙක් වටා නැතුව ප්‍රතිපත්තියක් තුල ඉන්න ඕනේ කියලා. කොහොම නමුත් ධර්මය තුල අපි ඒ විදිහට හික්මෙන්න ඕනේ. එහෙනම් අපිට අපිට අසරණකමක් නැහැ. ඒ කොහේ හරි තැනක වැරදීමක් තියෙනවා නම් ඉක්මනට අරන් බලන්න ඕනේ. ධර්මය මොකද්ද? විනය මොකද්ද? ධර්මය මොකද්ද? විනය මොකද්ද කියලා. ඉතින් ඔය කලිනුත් අර මහා උපදේශ හතර කියලා පරිණාම සූත්‍රයේදී අපි බොහෝ වශයෙන් ගැන කතා කරා. අවසාන මොහොතේ බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ශාස්ත්‍රෝරයා ගැන සඳහන් කරන්නේ. ඒකේ තියෙන වටිනාකම ගොඩක්ම වැඩි හින්දා. ඒකේ තියෙන වටිනාකම ගොඩක්ම වැඩි හින්දා. ඊට පස්සේ වැඩිමහලු තෙරවරුන්ට බාලව භික්ෂුන් වහන්සේලා කොහොමද ආමන්ත්‍රණය කරන්න ඕනේ වැඩිමහල්ලාය කොහොමද ආමන්ත්‍රණය කරන්න ඕනේ ආදි වශයෙන් ඒ වෙනකන් තිබ්බ ක්‍රමවේදය වෙනස් කරලා ඒ ආමන්ත්‍රණය කරන කරන ක්‍රමය ගැන සාකච්ඡා කරා ඊට පස්සේ සංඝයා වහන්සේ කැමැතිනම් කුඩා අනු කුඩා ශික්ෂාපද මගේ යෑමේ වෙනස් කරගත්ත කමන්නේ කුඩා අනු කුඩා ශික්ෂාපද වෙනස් කරගත්ත කමන්නේ කියලා අවවාදයක් දුන්නා හැබැයි ඒව මොනවද කියලා දේශනා කරේ නැහැ සානන්දාම්බරේ වාහගත්තෙත් නැහැ ඉතින් ඒකද මේ වෙනකන් එහෙම අනුකුඩා අනුකුඩා ශික්ෂාපද වෙනස් කිරීමේ අදහසක් භික්ෂුන් වහන්සේලාට ඇති වෙච්ච අවස්ථා තියෙනවා තිබුණාට ඒක ඕව්‍යවර්ථ වෙන්නේ මොකද්ද? ඇයි තිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. තව ටිකක් එකතු වෙනවා මිසක් අඩු කිරීම නෙවෙයි ඕන වෙන්නේ. ඉතින් ඒකින්ද ඒ එහෙම දේශනා කරා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරා චන්න කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේත් එක්කම එකම දිනේ ඉපදිච්ච ඒ වගේ බොහෝ අතීතයක් තියෙන බුදුරජාණන් වහන්සේට බොහෝම බෝධිසත්වයන් වහන්සේ කාලේ ඉඳන් උදව් කරපු කෙනෙක්ද හරි ලොකු මාන්නයක් තිබ්බා. එයාව මේ එතකොට චන්න තෙරුන් වහන්සේ කියන්නේ පැවිදි වෙලා හිටියේ නමුත් අනිත් පැයට පාලනය කරන්න බැරි තරම් එක එක මේ වචන කියන කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මොකද කියන්නේ බ්‍රහ්ම දණ්ඩ පනවන්න කියලා කිව්වා. ඉතින් බ්‍රහ්ම දණ්ඩ ගැන මේ වෙනකම් බුද්ධ ශාසනය කවුරුත් දන්නේ නැහැ. බ්‍රහ්මදණ්ඩ කියන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ විමසුවාම කිව්වා ඒ තන්නට යම් කිසි එයා මොන හරි කතා කරනවද එයා මොන හරි අහනවද ඒ කිසිම දෙයක් පිළිබඳව අන් අයගේ ඒ කියන්නේ කතා කරන්නේ නැහැ. ඒ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරන්නේ කතා කිරීමක් කරන්නේ. ඊට පසු කාලෙම සඳහන් වෙනවා ආනන්ද හඳුර මේ බ්‍රහ්මදණ්ඩේ පනවපිලා චන්න තෙරුන් වහන්සේ කලන්ත දාලා වැටුණා කියලා. ඒක નિවරදුනා කියලා ඊට පස්සේ. ඉතින් චන්නට බ්‍රහ්ම දණ්ඩය නියම කරන්න කියලා සඳහන් කරා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ ගැන හරි ධර්මය ගැන හරි මහා සංඝරත්නය ගැන හරි මොනවා හරි ප්‍රතිපත්තිය ගැන හරි ශික්ෂාව ගැන හරි මොනවා හරි සැකයක් තියෙනවද කියලා. ඉතින් සැකයක් තියෙනවද කියලා අහපුවාම විසුණු හන්දර දැන් නිහඬයි. හරි. දෙවෙනි වතාවටත් අහනවා. තුන්වෙනි වතාවටත් අහනවා. ඊට පස්සේ ඒ සද්ද නැහැ. ඊට පස්සේ අහනවා භාග්‍යවතුන් වහන්සේට හිරිහැරයක් කරදරයක් වෙයි කියලාද නිස්සද්දව ඉන්නේ මොනවාරි සැකයක් තියෙනවා නම් අහන්න නැත්නම් තවත් බොහෝ කාලයකට තවත් බුදුරෙයෙක්ගෙන් යමක් අහගන්න ලැබෙන්නේ නෑ ඒකින්ද ධර්මය ගැන හෝ විනය ගැන හෝ ශාස්ත්‍රයන් ගැන හෝ සංඝ රත්නය ගැන හෝ ප්‍රතිපදාව ගැන හෝ කුමක් ගැන හෝ සැකයක් තියෙනවා නම් විමසන්න කියලා ආයතරයක් කියනවා. හැබැයි ඒ කිව්වත් විශ්වනාථ නිසද්ද. ඊට පස්සේ මෙතන ඉන්නේ රහතන් වහන්සේලා 500 නමක්. ඉතින් මේ රහතන් වහන්සේලා හින්දා එහෙම සැකයක් නැති බව ආනන්ද හාමුදුරුවෝ මතක් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සියලුම භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරනවා. ආමන්ත්‍රණය කරලා බුදුරජාණන් සඳහන් කරනවා. හන්දදානි භික්කවේ ආමන්ත්‍යාමි වූ වාය ධම්මා සංඛාරා අපමාදේන සම්පාදේත. සියලුම සංස්කාරයන් නැසෙන සුළුයි අප්‍රමාදීව කුසලය සම්පාදනය කරන්න කියලා මේක තමයි බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ අවවාදය. අපි ඔක්කොටම ලැබිච්ච අවසාන බුද්ධ අවවාදය. හරිද? මම මේ සඳහා මෙන්න මෙහෙම කියනවා. මේ දෙමෝපියන්ට කොයි වෙලාවෙ තමගේ දරුවෝ ටික දාලා මාස දෙකක තුනකට කොහෙට හරි යන්න උනා කියන්නේ. හදිසියෙ ගිහින් යන්න උනා කියන්නේ. මොකද කරන්නේ? ඔක්කොම නැති දවස් ටිකේ වැඩ කරන විදිහ ඔක්කොම ලෑස්ති කරනවද නැද්ද? ඔක්කොම ලෑස්ති කරනවා මේවා මෙහෙමයි වෙන්න ඕනේ මෙහෙමයි වෙන්න ඕනේ මෙහෙමයි වෙන්න ඕනේ මෙහෙමයි වෙන්න ඕනේ කියලා. ලෑස්ති කරලා ආයතරයක් සාරාංශ වශයෙන් ඔක්කොම කියනවානේ ඔන්න මම දැන් මේක ලෑස්ති කරලා තියෙනවා මේක ලෑස්ති කරලා තියෙනවා මේක ලෑස්ති කරලා තියෙනවා කියලා කියනවා. නේද? කියලා අන්තිමට අන්තිම වචනේ මොකක් වේද? ඔක්කොම කරලා දැන් ඔළුව අත ගාලා යන්න යන්නේ. යන්න යනකොට මොකක් වේද? අන්තිම අපි කියන අන්තිම වචනේ මොකක් වේද? පරිසරයෙන් තින්න. පරිසරයෙන් ඉන්න කියන එක වචනේ තුල අර ඔක්කොම ටික අඩංගු. ඒ කියන්නේ කළ යුතු හොඳම දේ කියනවා නේද? එකට කරලා ඔක්කොම. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ශාසනය රැස්ති කරා. රැස්ති කරලා පරිනිර්වාණ කාලයේදී තුන් මාසයක් තිස්සේ ආයතරයක් හැමතැනම වැඩම කරා. දැන් අපි ඒ වල උඩ සාකච්ඡා කරා. එහෙම වැඩම කරලා මොකද කරේ? ආයතරයක් මේකයි සීලය, මේකයි සමාධිය, මේකයි ප්‍රඥාව මේ ඔක්කොම ආය ආය හැමතැනම දේශනා කරා. දැන් අඳුර පරිනිර්වාණ මංචකේ එහෙනම් මෙතන ඉඳලත් අපිට ගැටලුවක් ඇති විය හැකි හැමදේම පිළිබඳව කෙටියෙන් සාකච්ඡා කරා. සාකච්ඡා කරලා අන්තිමට දේශනා කරේ මොකද්ද? අපමාදේන සම්පාදේත. අන්දදාන වික්‍රය ආමන්ත්‍යාමි වූ වය ධම්මා සංඛාරා අපමාදේන සම්පාදේත. ඒක තමයි බුදු කෙනෙකුට අපි ඔක්කොමලව ආමන්ත්‍රණය කරලා කැටි කරලා එකට වචනයක් කියන්න තියෙනවා නම් කියන්න තියෙන එකම දේ කුසලයේ සම්පාදනය කරගන්න කියන එකයි. හරි. ඉතින් බලන්න මම එතනද මම බුද්ධ අවවාදයට අනුවද මට බුදුරජාන් වහන්සේගේ සේවන බුදුරජාන් වහන්සේගේ අවවාදය මට ලැබිලා තියෙනවද හරියටම කියලා බලන්න. අවසාන බුද්ධ අවවාදය. ධර්ම දේශනාවක් විදිහට පළවෙනි බුද්ධ වචනය තමයි දේමේ වික්කවේ අන්තා පබ්බජිතේනන සේවිතබ්බායෝ ඡායං කාමේසු කාමසු කල්ලකානියෝගෝ හීනෝ ගම්මෝ පෘථග්ජනිකෝ ඔය විදිහට දේශනා කරලා අරියස්ථායක මාර්ගය වර්ධනය කරන්න මධ්‍යම ප්‍රතිපදාවට එන්න කියලා ඒක තමයි බුදු කෙනෙක් සාරාංශකේ කල්පලක්ෂයක් තිස්සේ නිව නියත විවරණ ලබා ගත්තට පස්සේ විතරක් පෙරමුදම් පුරලා දුෂ්කර ක්‍රියා කරලා අනන්ත වෙහසක් දරලා පළවෙනියෙන් දේශනා කරේ අත්කලමතාන යෝගය කාමසකල්කාන යෝගය අතරලා ආරියෂ්ඨාංග මාර්ගයට එන්න කියලා. නේද? අවසානයේ දේශනා කරේ වය ධම්මා සංඛාරා අපමාදේන සම්පන්න. ඔය පළවෙනි බුදුවදන. පළවෙනි බුදුවදන කියලා මම එතන කියන්නේ මොකද්ද? උදාන වාක්‍යයක් විදිහට නෙමෙයි. ධම්සක් වත්තු සූත්‍ර දේශනාවේ පළවෙනි ආරම්භක වචනය. එතකොට ඒකත් අවසාන බුදුවදනත් කියන දෙක අපේ හිතවල දැඩිව සනිටුහන් වෙලා තියෙන්න ඕනේ පින්වත්නි. දැඩිව සනිටහන් වෙලා තියෙන්න ඕනේ. හරි? ඇයි ඒ තමයි බුදුරජාණන් වහන්සේ නමක්ගේ තියෙන කරුණාව, මෛත්‍රිය, අවවාදය, අදහස. අපි වෙනුවෙන් නැමිච්ච, අපි වෙනුවෙන් පෙරලිච්ච, අපි වෙනුවෙන්ම සකස් වෙච්ච නේද? බුදුරජාණන් වහන්සේ හැම බෝධිසත්වයන් වහන්සේ විදිහට මහා උත්තරමයන්න් වහන්සේ නමක් බවට පත් වෙලා අවසාන වශයෙන් අපි කෙරේ කරුණාවෙන් මහා කරුණාවෙන් ඔය අපිට ඔක වචනයක් විතරක් වෙන්න පුළුවන්. නමුත් මේක තුල කොයිතරම් ගැඹුරු කොයිතරම් එහාට ගිය මහ මුහුදක් වගේ ගැඹුරු මහා හැඟීමක් සහිත වචනයක් තමයි අප්‍රමාද වෙන්න අප්‍රමාද වෙන්න පොඩ්ඩක්වත් ප්‍රමාද වෙන්න එපා මොහොතක්වත් අකුසලයට ඉඳ තියන්න එපා සාධාරණ හේතු අපේ හිත අපිටම කියනවා දැන් අකුසල කියන්නේ මොනවද ලෝභ දේශ මෝහ හඳුරගන්නවත් නෑ අපේ ලාවකට මම හැමදාම මතක් කරනවා දරුවන්ට තියෙන දැඩි ආදරය කියන්නේ මොකද්ද කුසලයක්ද අකුසලයක්ද අකුසලයක් බැඳීම් තියෙන ඔක්කොම අකුසල්. ඉතින් ඒ කිසිවකට ඉඩ තියන්න එපා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන දේවල් පිළිබඳව මේ ලෝකේ ඉපදිච්ච අපි උද්දාමයටපත් වෙලා. සැඩ පහරකට වැටෙනවා වාගේ අපිව සැරෙන් සැරේ සැරෙන් සැරේ වැටෙනවා ඒ සැඩ පහරට. නේද? ඉතින් සැඩ පහරකට වැටෙනවා කියන්නේ අපි ඉවුරක ඉන්නවා කියලා කියනකොට ඉවුරක ඉන්න කෙනාව එකපාරටම එතන තියෙන ගඟට ඇදලා ගන්නවා නම් ආන් ඒ වගේ අපි ඉතින් බොහොම හොඳින් ඉන්නවා එහෙම. තරහ යන වචනයක් කවුරුහරි කියපු ගමන් මට තරහ යනවා. ඒ කියන්නේ මාසයට පහට ඇදලා ගත්තා වගේ. රාග ආදී කෙලෙස් ධර්ම තියෙන අරමුණක් මෙහෙම දැක්ක ගමන් නේද? චිත්තාභ්‍යන්තරයෙන් රාග ඇති වෙනවා. දේශ ඇති වෙනවා. ඊර්ෂ්‍යා ඇති වෙනවා. ක්‍රෝධ ඇති වෙනවා. වෛර ඇති වෙනවා. මාන්න ඇති වෙනවා. බොහෝ දේවල් සිද්ධ වෙනවා. ඉතින් මේ සිද්ධ වෙන බොහෝ දේවල් අතර වාරේ අපි යන්නම් වාලේ ඇදී ඇදී යනවා මිසක කර කියා ගන්න දෙයක් නැති වෙලා නැති වෙනවා. ඉතින් එවැනි தত্ত্বයක් තියෙන කෙනාට හිතෙන්ම නැගෙන්න ඕනේ කුසලයන් සංවර්ධනය කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් පරිණිරාණ සූත්‍රයේ ධර්ම දේශනාව ඉවරනාට පස්සේ අන්න ඒ කොහොමද මේක කරගන්නේ කියලා දේශනා කරපු සල්ලේක සූත්‍රය ආශ්‍රයෙන් ධර්ම දේශනා කීපයක් කරන්න අපි බලාපොරොත්තු තියෙන්නේ. ඒක තියෙනවා කුසලයේ උත්පාදනය කරගන්නේ කොහොමද? උපරි භාවයටපත් වෙන්නේ කොහොමද? කෙලෙස් ඉඳලන්නේ කොහොමද කියලා තියෙනවා. ඒක අපි ඒ වෙලාවට කතා කරමු. ඉතින් ඒ අප්‍රමාදීව කුසලයන් සම්පාදනය කරගන්න කරන විදිහ පරියාය ක්‍රමවේදය දේශනා කරලා තියෙන හිඳයි බුදුරජාණන් වහන්සේ වගේ දේශනා කරේ. ඉතින් මේ විදිහට මේ අවසාන පස්චිම අවවාදය දුන්න බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධානයට සම්බන්ධිනවා. ဒုတိ ය ධානයට සම්බන්ධිනවා. තෘතිය ධානයට සම්බන්ධිනවා. චතුර්ථ ධානයට සම්බන්ධිනවා. මේ විදිහට නේව සංඥා නා සංඥායතනය දක්වාම සමවදිනවා. ඊට පස්සේ ආයතරයක් ආකින්චඤ්ඤායතන, ආකාසඤ්ඤායතන ওই විදිහට ආයතන චතුත් අධ්‍යාන දක්වා ඒ සමවැදීම ඔව් නේව සංඥා නා සංඥායතනය දක්වා සමවැදිලා ඊට පස්සේ සංඥා වේදිත නිරෝධයට සම්බන්ධනවා. හරිද? ඒ වෙලාවේ එතන වැඩ ඉන්න අනුරුද්ධ හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ අහනවා අනුරුද්ධ හාමුදුරුවන්ගේ බුදුරජාණන් වහන්සේ බෙන්නම් පෑවද කියලා. එතකොට අනුරුද්ධ හාමුදුරුවෝ කියනවා නෑ බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියට සම්බන්ධනවා කියලා. ප්‍රථම ප්‍රථම ධානයේ ඉඳලා නේව සංඥානා සංඥා දක්වාම සමවැදුනට පස්සේ කියනවා නිරෝධ සමාපත්තියට සම්බන්ධනවා කියලා. ඊට පස්සේ ආයතන නිරෝධ සමාපත්තියේ නැගීටලා නේව සංඥානා සංඥායතනය ආකින්චඤ්ඤායතනය ආකාසඤ්ඤායතනය ඔය විදිහට පල්ලෙහාට චතුත් අධ්‍යානය දක්වා ඉවරලා ආය ප්‍රථම අධ්‍යාන මට්ටමට යනවා. ආය ප්‍රථම අධ්‍යානයේ ඉඳලා ද්විතිය අධ්‍යානය, තෘතිය අධ්‍යානය, චතුත් අධ්‍යානයට ඇවිල්ලා පිරිනම් පානවා. හරිද? එතකොට ওই විදිහට බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වෙන්නේ ඔන්න ඔය විදිහටයි. මේ පරිනිර්වාණය සිද්ධ වෙන වෙලාවේ පින්නත් මේ මොකද වෙන්නේ ලෝකය ලෝකේ කම්පා වෙනවා දිව්‍ය බෙර පැලෙනවා. ඉතින් ඒ විදිහට අර ප්‍රථම ධර්ම දේශනාවේදී වගේ සම්බුද්ධත්වයට පත් වෙච්ච වෙලාව වගේ මේ ලෝකෙට පිළිසිඳගත් වෙලාව වගේ ලෝකයේ ලොමුදහැ ගැනීම බය බය සහගත විහිසුණු පොළොව සැලීමක් සිද්ධ වෙනවා කියන්නේ. මේ වෙලාවේ සහම්පති බ්‍රහ්මයා ගාතාවකින් දේශනා කරනවා සබ්බේව නික්කිපිස්සන්ති භූතාලෝකේ සමුස්සයන් යත් ඒතාදිසෝ සත්තාලෝකේ අපටිපුග්ගලෝ තථාගතෝ බලප්‍රත්‍යෝ සම්බුද්ධෝ පරිනිබ්බෝති කියලා ලෝකේ හැම සත්වයකම මේ ශරීරය හැරලා යනවා වගේ නේද? කවුරු ජීවිතයෙන් ඉවර වෙනකොට මේ ශරීරය හැරලා යනවා වගේම දසවැදෑරුම් ඥාන බලයට පැමිණි ලෝකයේ සමපුද්ගලයෙකු වෙනත් සමපුද්ගලයෙකු නැති බුදුරජාණන් වහන්සේ පිරිනිවුණා කියලා සාම්පති බ්‍රහ්මයා ගාතාවකින් දේශනා කරනවා. ඒ වගේම සක්‍රදේවේන්ද්‍රයත් මොකද කරන්නේ? ගාතාවක් කියනවා අනිච්චාවද සංඛාරා අපි හැම වෙලේම කියන්නේ නේද? අනිච්චාවද සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධත්ති තේසං රූප සමෝසුකෝ කියලා සත්‍ය දේවේන්ද්‍රයා දේශනා කරනවා යම්කිසි ප්‍රත්‍යයෙන් හටගන්නා සෑම දෙයක්ම ඒකාන්තයෙන්ම ඉපදෙන, මැරෙන සුළුයි, නැති වෙන සුළුයි. ඒ වාගේ සංසිඳීමම සුවදායක තත්වයකට පත්වීමයි කියලා දේශනා කරනවා. ඒ වෙලාවේ අනුරුද්ධ තෙරුන් වහන්සේත් ගාථාවකින් දේශනා කරනවා මේ තහවුරුණ සිත ඇති අටලෝ දහමින් සැලෙන බුදුරජාණන් වහන්සේගේ ආස්වාස ප්‍රාස්වාසය නැවතුණා කියලා. හරිද? එතකොට බුදුරජාණන් වහන්සේගේ ආස්වාස ප්‍රාස්වාස නාහු අස්ස ආස්වාස ප්‍රස්වාසෝ තිත චිත්තස්සතාදිනු අනේජෝ සත්‍තිමාරබ්බ යං කාලමකරී මුනි මේ මුනිහු තෘෂ්ණාව නැති මුනු නිවන් ආවණු කරගෙනම කල්ලි කරාගෙන තේරුම ඇති ගාථාවකින් අනුරුද්ධ තෙරුන් වහන්සේ ඒ ගාථාව දේශනා කරනවා. ඉතින් බොහෝ පෘථග්ජන භික්ෂූන් හරියට අඬන්න වැළපෙන්න පටන් ගන්නවා. ධර්මාවබෝධ කරලා තිබ්බ අය ඒක උපේක්ෂාවෙන් දරා ගන්නවා. ඒක කියන්නේ උපේක්ෂාව උපදිනවා ඒ තුළ. එතකොට ආනන්ද හාමුදුරුවොත් තදාසියං හිංසනකං තදාසිලෝ මහන්සනං සබ්බකාර වරූපේතේ සම්බුද්දේ පරිනිබ්බුතේති කියලා ඉතින් වැළපෙන්න පටන් ගන්න මහා සියලුම උතුම් කරණියුත් සම්මා සම්බුදුරජාන් වහන්සේ පිරිනිවන් පෑ කලෙහි ඒ කියන්නේ එහෙම මහා බිහිසුණු පොළොව සැලීමක් සිද්ධ වුණා, ලොමු දහ ගැන්වීමක් සිද්ධ වුණා කියලා ආනන්ද හැමදෙත් ගාථාවකින් දේශනා කරනවා. ඉතින් වික්ෂුන් වහන්සේලා බොහෝ වැළපෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ ඒ විස්තරය ගැන සඳහන් වෙන්නේ මෙහෙම කොන්ද කඩාගෙන වැටුණා වගේ. බෙල්ලෙන් උඩු කොටස පණ නැතුව ගියා වගේ. මේ පැත්තට කට්ටි පෙරළුණා නම් ඒ පැත්තටම පෙරලෙනවා. හරි ඊට පස්සේ එක්කෙනෙක් හරි නැගිටලා අනිත් පැත්තට පෙරළුණා නම් වැළපි වැළපි අනිත් පැත්තටම පෙරලෙනවා. මේ විදිහට සම්බුද්ධ පරිනිර්වාණය සිද්ධ වෙලා මේ වගේ බොහෝ වැළපීම් සිද්ධ වෙනකොට ඒ යම් විදිහක උපේක්ෂාව සහිතව ධර්ම අවබෝධ කරගත් වික්ෂුන් වහන්සේලා මේ වික්ෂුන් වහන්සේලාට අවවාද කරනවා දෙවියෝ පවා දොස් කියනවා කියලා මේ විදිහට වැළපුණොත් එහෙම ඊට පස්සේ වික්ෂුන් වහන්සේලා සනසවාගෙන අර දෙවියොත් එහෙම තමයි දෙවියොත් හඬනවා වැළපෙනවා ඒ හැම තැනකම මේ වගේ මහා තත්ත්වයක් ඊට පස්සේ එදා රෑ පහන් වෙනතුරු ධර්ම සාකච්ඡාවෙන් කල් ගෙවනවා අනුරුද්ධ තෙරුන් වහන්සේත් ආනන්ද හාමුදුරුවෝත් ඇතුළු ඒ පිරිස ධර්මයේ සාකච්ඡා කරමින් සඳහන් කළා ඊට පහුවෙන්දා උදේම ආනන්ද හාමුදුරුව මල්ල රජදරුවන්ට දැන්වීමට යනවා මේ ඊට පස්සේ මල්ල රජදරුව මේ ස්ථානයට පැමිණිලා මේ ශරීරය දෙලක තැම්පත් කරලා දැන් ඉතින් පුද පූජා. දැන් ශරීරයට අවසාන ඒ සිද්ධ කළ යුතු ගෞරවයන් සිද්ධ කරන්ද අර අර අපි ඊයේ දවසේ මම මතක් කරා වගේ ශක්තිති රජ කෙනෙක්ගේ වගේ මේක කරෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තිබ්බේ. මොකද කරන්නේ රෙදි පටි මොනවද මේ කපු රෙදි වලින් පළවෙනි වතාවේ ඔතනවා ඊට පස්සේ කපු පුළුන් වලින් ඔතනවා ආය කපු රෙදි වලින් ඔතනවා ආය පුළුන් වලින් ඔතනවා වට 500ක් ඔතලා රන් දෙනක බහලා රන් දෙනක ඒ තෙල් වල බස්සලා ඒ විදිහට ඒ කටයුතු ටික සම්පාදනය කරගන්නවා සම්පාදනය කරගෙන දැන් පුද පූජාතියතේ ඉන්නවා පළවෙනි දවසෙත් යනවා දෙවෙනි දවසෙත් එහෙමයි තුන්වෙනි දවසෙත් එහෙමයි හතරවෙනි දවසේ දවස් හතක්ම මේ යනවා දැන් මේ කටයුත්ත කරන්නේ නැහැ පස්සේ ඊට පස්සේ මේ කට්ටිය තීරණය කරනවා නුවරට උතුරු දකුණු දෙසින් මේ බුදුරජාණන් වහන්සේගේ ශරීරය අරගෙන ගිහිල්ලා නුවරට ඇතුළු කරන්නේ නැතුව දකුණින් පිටින්ම ස්ථානයකදී මේ අවසාන ඒ චිතකය නැත්නම් ඒ දෙනට දැල්වීම කරනවා කියලා සඳහන් කරනකොට ඒ කරලා මල්ල රජදරුව 8 දෙනෙක් එකතු වෙලා උස්සන්න බලනවා. හ්ම්. ඉසෙන්න. උස්සන්න බෑ කාටවත් උස්සන්න බෑ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ පිළිබඳ අනුරුද්ධ හඳුනන අප දෙවියන්ගේ කැමැත්ත මේක නෙවෙයි කියනවා. දෙවියන්ගේ කැමැත්ත උතුරු දෙස පැත්තට අරගෙන ගිහලා නුවරට ඇතුළු කරලා නුවර මැදින් වැඩම කරලා නැගෙනහිර දෙසින් ඉවත් කරලා මකුට බන්ධන කියන ස්ථානයේදී මේක මේ කටයුතු සිද්ධ වෙන්න ඕනේ කියලා. මකුට බන්ධන කියලා සාය තියෙන ස්ථානයේදී. ඊට පස්සේ දෙවියන්ගේ කැමැත්ත සිද්ධ කරන්න ඕන කියලා ඒ විදිහට කටයුතු කරනවා. ඒ කරලා ඒ විදිහටම මේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රී ශරීරය ඒ ස්ථානයට වැඩම කරලා මේ ශ්‍රී දේහය දෙනට නම් වෙලා මේ මකුට බන්ධන කියන සාය දක්වා අරගෙන ගිහිල්ලා පින්නත් මේ දැන් ගිනි දැල්වීම සඳහා සූදානම් වෙලා බලනවා ගිනි දැල් වෙන්නේ නැහැ. හරි. මේ ශරීරයේ ගිනි දැල් වෙන්නේ නැහැ. ඊට පස්සේ බලනවා ඇයි ඒ කියලා. එතකොට බලනකොට තමයි තේරෙන්නේ පාවානුවර ඉඳන් කුසිනාරානුවරට වැඩම කරන ශාසනයේ මහා උත්තමයන් වහන්සේ නමක් ඉන්නවා. කවුද? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. උන්වහන්සේ මේ මොකක්වත් දන්නේ නැහැ. හ්ම් මදාරා දැන් මේ වෙනකොට මේ කුසිනාරාවේ දැන් වැසිකිලි ආදිය තියෙන තැන් කුණුකාණු තියෙන තැන් පවා අඩි 4ක විතර මල් වලින් වහලා තියෙනවා. ඒ තරමටම මේ බුදුරජාන් වහන්සේගේ සී දේහයට ගරු බුහුමන් දක්වනවා. ඉතින් මදාරමලක් අතින් ගත්ත මිනිසෙක් මගදී හම්බෙනවා කාශ්‍යප මහ රහතන් වහන්සේට පස්සේ අහලා බලනකොට මොකද මේ කියලා ඒ කියනවා මේ අපේ භාග්‍යවතුන් වහන්සේ ගැන දන්නවද? ඔව් පිරිනම් පාලා අද දවස් 7යි කියලා කියනවා. ඊට පස්සේ ඉතින් කාශ්‍යප මහ රහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා 500ක් නමත් එක මේ වැඩම කරලා වන්දනා කරන තුරු මේ චිතකය ගින්නල් වෙන්නේ නැහැ කියලා දෙවියන් සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ කාශ්‍යප මහ රහතන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාත් එක්ක මේ ස්ථානයට වැඩම කරනවා. වැඩම කරලා සිවුරු ඒකාන්ත කරලා පැදකුණු කරලා අන්තිමට බුදුරජාන් වහන්සේගේ ශ්‍රී පාද නමස්කාර කරනකොටම ඉබේම මේ චිතකය ගිනි ගන්නවා. හරිද? ඉබේම මේ චිතකය ගිනි ගන්නවා. ඊට පස්සේ ගිනි ගත්තට පින්නන්නේ අවස් පළවෙනි රෙදිපටත් අවසාන රෙදිපටත් දැවෙන්නේ නැහැ. අලු නැහැ. හරිද? දැලි නැහැ. මොකක්වත් නැහැ ධාතුන් වහන්සේලා ටික විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් මේ විදිහට ධාතුන් වහන්සේලා ඉතුරු වෙනවා ඊට පස්සේ මේ පමණකින් නේද ඒ කටයුතු ඉවර වෙනවා නමුත් ඊට පස්සේ සිද්ධ වෙනවා පුංචි සිද්ධියක් ඒකත් අපිට මතක් කරගන්න. දා ඒ ධාතුන් වහන්සේලා ඉතුරු වුණාට පස්සේ දැන් වේදේහි රජු වෙන අජාසත් රජු වෙන ඒකට හොඳටම පැහැදිලා හිටියේ. ඒ වගේම විශාලා මහනුවර ලිච්ඡවි රජවරු ඊළඟට අල්ල කප්ප දේශයේ බූලි රජතුමා රඹගම්නුවර කෝලිය රජතුමා පාවානුවර මල්ල රජදරුවෝ ඇතුළු බොහෝ පිරිස් පින්වත්නි මේ ධාතුන් වහන්සේලා බෙදා ගැනීම සඳහා යම්කිසි ගැටලුවක් ඇති කරගන්නවා. අපි අපි සාක්ෂි අපිටත් අයිතියක් තියෙනවා අයිතියක් තියෙනවා කියලා. අන්තිමට මේ පිළිබඳ කතිකාවතකට එනවා කිසිම ආකාරයෙන් කෙලෙස් ධර්මයක් නැතුව ධර්මයේ දේශනා කරපු බුදුරජාණන් වහන්සේගේ ධාතුන් හින්දා යම් ආකාරයක ගැටලුවක් වුණොත් ඒක මුළු ශාසනයටම නිග්‍රහයක් කියලා තීරණය කළා ද්‍රෝණ බ්‍රාහ්මණය විධාතුන් බෙදන්න බාර ගන්නවා. අන්තිමට ද්‍රෝණ බ්‍රාහ්මණය මේ ධාතුන් වහන්සේලා බෙදලා දීලා කොටොම ඉවර වෙනකොට පිප්පලී නගරයේ මෝර්ය රජුරෝ එනවා ඒ ශාක්‍ය වංශයේ මේ තවත් මේ තවත් ධාතු නැහැ. ද්‍රෝණ බ්‍රාහ්මණයට මොකුත් උතුරු වෙන්නේ නැහැ. ද්‍රෝණ බ්‍රාහ්මණයා කියනවා මම මේ නැලිය <laughs> ධාතු බෙදපු නැලිය නිදන් කරලා චෛත්‍යයක් හදනවා කියලා. අන්තිමට එන මේ මෝරිය රාජවරුන්ට මොකුත් නැහැ. දැන් ඉතුරුලා තියෙනවා අර දැන් අපි ගොඩාක් දේවල් සඳහන් කරේ නැහැ. උතන තව බොහොම ලස්සන චමත්කාර ජනකෝම විස්තර කරලා තියෙනවා. ඉතින් ඒවා මේ වගේ ධර්ම දේශනා මාලාවක විස්තර කිරීම අසාධාරණයක් ඒ චමත්කාරය වටින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අර ඒ ද්‍රෝණේ වටා සකස් කරපු විදිහවල් සුවඳ දර ඊට පස්සේ ඒ චිතකේ නිවිච්ච හැටි හරිද ඒක ස්වභාවිකව නැත අර සල්ගස් වලින් පවා වතුර ආපු විදිහ දෙවියෝ නියුප් හැටි ඊළඟට මේ මල්ල රජදරුවෝ සුවඳ පැන් වලින් චිතකේ නිවුවා කියලා ඉතින් ඒ වගේ තව බොහෝ දේවල්. ඉතින් මෙතන ඉතුරු වෙනවා අන්තිම අඟුරු. ඒ කියන්නේ දර වලින් නිකුත් වෙච්ච අඟුරු. ආන්ගේ අඟුරු ටික අරගෙන යනවා මේ මෝරිය රජුව. අංගාර චෛත්‍ය කියලා චෛත්‍ය කඩන එක අරන් ගිහින්. ඒ වගේ උත්මයෙක් ලෝකෙට පහළ වුණා පින්නන්නේ ගෑවිච්ච ගෑවිච්ච තැනක් තියෙනවනම් එතන වන්දනා කරන මිනිස්සු. හරි. ඇයි ඒ සාමාන්‍ය මිනිස්සු ලෝකෙකට නේද ලෝකයේ ඉන්න සාමාන්‍ය මිනිස්සු සැරපහරකට ගහගෙන යනවා වගේ අය. එවැනි සාමාන්‍ය මිනිස්සු අතරේ නේද බුදුරජාණන් වහන්සේ නමගේ පහළවෙම දුර්ලභ කොච්චර දුර්ලභද? ඒ හින්දා ගෑවුන තැනක් තියෙනවනම් වැඩිච්ච තැනක් තියෙනවනම් නේද? ඒ හැම තැනක්ම පුද පූජා සඳහා භාවිතා කරනවා. ඉතින් ඒක තමයි අපි තේරුම් ගත යුත්තේ. මේ වගේ අසිරිමත් බුද්ධ ශාසනයක නිමාව බුද්ධ ශාසනයෙහි ශාස්ත්‍රයන් වහන්සේගේ නිමාව මේ විදිහට සිදෙනවා. ඒකත් ධර්මතාවයක්ද නැද්ද? කිසිවක් මේ ලෝකයේ නිත්‍ය වශයෙන් තියෙන්නේ නැති බව අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් අපි සිහිය උපදවා ගන්න ඕනේ. මෙවැනි අවස්ථාවක අපි කළ යුතුම දේ තමයි සිහිය උපදවා ගන්න එක. අපිට දැන් අපි ධර්ම දේශනා 20ක් මම හිතන්නේ අද දවසේ අපිට මේක ඉවර ඉවර වෙනවා. ධර්ම දේශනා 20කට ආසන්න ප්‍රමාණයක් අපි මේ සූත්‍ර ධර්මයේ තියෙන කරුණු සාකච්ඡා කරා. ඒක අපේ ශ්‍රද්ධාව පිණිස. ඒ හැම තැනකදීම අපි මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරේ ඒක අපිට සංවේදී හින්දා. නේද? අඩුම ගානේ අවසාන බුද්ධ වචනයවත් මොකටද බුදු කෙනෙක් තුන් ලෝකේ අවබෝධ කරගත්ත බුදුරජාන් වහන්සේ නමක් වෙන කිසි දෙයක් සාධාරණීකරණය කරේ නැහැ. වෙන කිසිම දෙයක් කරන්න කියලා දේශනා කරන්නේ නැහැ. ඒක නොකරන්න කියලා දේශනා කරන්නේ. ඒ හැම දෙයක් කරද්දිම තමන්ගේ චේතනාව තියාගන්න කිව්වා කොයි විදිහද? කුසලයක් වැඩෙන විදිහට. මොකද මේකේ තියෙන භයානකකම අපිට වැඩි බුදුරජාන් වහන්සේ දැනගෙන හිටියා. අපිට අපිව නිවන් දක්වන්න වුණාවක් එහෙම තියනවද? මට මාව නිවන් දක්වන්න වුණාවක් තියනවද? හරියට මේ වගේ. අපේ දරුවන්ටද අපිටද දරුවව දොස්තර කෙනෙක් කරන්න වුණාවක් කියන්නේ. දැන් ඇයි දන්නේ? දරුවට තාම තේරෙන්නේ නැහැ. නේද? එතකොට දරුවා යහමගට ගැනීමේ වුණා අපිට තියෙන අපිට ඒක තේරෙන හින්දා. දරුවාට ඒකේ වටිනාකම තේරෙන්නේ නැහැ. එයාට තේරෙනකොට ගොඩක් පරක් වෙලා ඉවරයි වෙන්න ඕන දේ වෙලා ඉවරයි. දැන් දරුවාව දොස්තර කෙනෙක් කරන්න තිබු වුණාව ඒ දවස්වල ඉගෙන ගන්න කාලේ තිබ්බනම්. <laughs> ඒක කැටලික් දැන් මම මතක් කරන්නේ නේද? එහෙනම් අද යාගේ මානසිකත්වය ඒක. එතකොට අපිටත් සසර බය යම් පමණකින් හෝ තේරෙනවා නම් යම් පමණකින් හෝ බුදුජානක වහන්සේ නමකට සංසාර බය කොහොම තේරෙන්නේ නැද්ද? නේද? පහනට යන මෙරුවාට පහනේ පහනේ තියෙන භයානකම තේරෙන්නේ නෑ. ඒ පැත්තට මැදිලා යනවා වාගේ නොයේකුත් කෙලෙස් ධර්ම වලට එකම රූපය දකීමේ ආසාවෙන්, එකම ශබ්දය ඇසීමේ ආසාවෙන්, එකම ගන්ධය, එකම රසය, එකම පහස ලැබීමේ ආසාවෙන් අපේ සිත් වේගයෙන් ඇදි ඇදි ඇදි ඇදි ඇදි යනවා. නේද? ඒකේ තියෙන භයානකකම බුදුරජාණන් වහන්සේ හොඳටම දැක්කා. ඉතින් ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමග මහා බෝධිසත්වවදී නම් පෙරම් පුරාගෙන මෙවැනි ශාසනයක් සකස් කිරීම සඳහා උදව් උපකාර කරගෙන ආපු පිරිස් ඒ ශාසනය තුල බිහි වෙලා ඒ ශාසනය තුල මහා මෙහෙයක් කරලා නේද අදටත් අපිට සැනසෙන්න අවශ්‍ය කරන සියලු දේ සම්පාදනය කරලා දීලා ඒ ඔක්කොම නිවිලා ගියා ඉතින් අපිට මේ අවශ්‍ය කරන පසුබිම සකස් කරලා දෙන්නයි මේ සියලු දේ සිද්ධ කරලා දුන්නේ. මේ සියල්ල සිද්ධ කරලා දුන්නේ මේ පසුබිම සකස් කරලා දෙන්න. ඉතින් එතකොට එවැනි පසුබිමක් සකස් කරලා දුන්න බුද්ධ ශාසනයට දායක වෙච්ච ඒ කොහොම උත්තරයන්න් වහන්සේලා අපිට අවශ්‍ය කරන සියලු දේ සම්පාදනය කරලා දීලා තියෙනවා මේ වෙනකොට. එහෙනම් අපි මොකද කරන්න ඕන? අපි ඒ ලොකු හැඟීම් ඇති කරගන්න ඕනේ. මගේ පිහිටට සරණට මං වෙනුවෙන් මං වෙනුවෙන් කැප වුණ වැඩියෙන්ම කැප වුණ කෙනා කවුද මගේ මගේ සුවදායක බව මට දුක් ඇති නොවීම පිණිස මං වෙනුවෙන් කටයුතු කරපු වැඩියෙන්ම කටයුතු කරපු කෙනා කවුද? අන්න ඒක මතක තියාගන්න ඕන අපි. මන් සඳහා මාව අරමුණු කරගෙන කරා කියන එක මතක තියාගන්න ඕනේ. අද මාව අරමුණු කරේ බොහොම අඩුවෙන් පිරිසක්. පුංචි කාලේ ඉඳලා අම්මයි තාත්තයි මාව අරමුණු කරා හැම වෙලේම. අල්ලපු ගෙදරට මං යන වැඩක් තිබ්බද? කාට හරි මේ ලෝකේ මගෙන් ප්‍රයෝජනයක් තියෙනවා නම් ඒ කට්ටිය ඉඳලාමත් ඉඳලාමත් මාව අරමුණු කරා. ඒක හුඟක් කාලේ ප්‍රයෝජනයක් තියෙනවනේ. නේද? දැනටත් අරමුණු කරන අය ඉන්නවා මාව. පොඩ්ඩක් ඔය කරන ප්‍රයෝජන ටික නවත්තලා දාන්න සතියක් දෙකක්. දැනටත් මාව අරමුණු කරන මං ගැන හොයලා බලන කට්ටියක් ඉන්නවා. ඒ කට්ටියට මගෙන් වෙන වැඩ ටික පොඩ්ඩක් නවත්තන්නකෝ සතියක් වෙලා. මොකද වෙන්නේ බලන්න මොකද වෙන්නේ ආරමුණු කරන එක නවත්තනවා වෙන එක නවත්තනවා දැන් ඉතින් වැඩක් නැහැ කියලා නේද තරුණ කාලේ වැඩ කරගන්න පුළුවන් කාලේ සේවයක් කරන්න පුළුවන් කාලේ හ්ම් සමහර සමාජ සේවකින්ට එහෙම හොඳ අත්දැකීම් තියෙනවා ඒ කට්ටිය තරුණ කාලේ වලට හරියට සලකන අතරේ නේද අඩුම ගානේ අපි හිතමුකෝ මේක ආයකයෙක් කියලා නේද හිත සැනසෙන්න සින්දුවක් කියන්න පුළුවන් කාලේදී යාට බොහෝ සලකන අය අන්තිමට පාරේ වැටලා හිටියත් බලන්නේ එහෙනම් ඒ ඒකින්ද යමක් බලාපොරොත්තු වෙන තමයි හැමෝම සලකන්නේ නමුත් මහා බෝධිසත්වයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අපිට සලකුවා නේද වෙන අම්මා කෙනෙක්ගේ අම්මා අම්මවරු 10 දෙනෙක් 1000ක් 10000ක් කෝටියක් පියවරු කෝටියක්ගේ තියෙන ආදරය සෙනෙහස මෛත්‍රිය එකට කරත් බුදුරජාණන් වහන්සේට තිබුණ මෛත්‍රිය සම කරන්න බෑ කිව්ව එකයි හරි බුදුරජාන් වහන්සේ අපිව අරමුණු කරගෙන බොහෝ දේවල් කරා හැබැයි අපිත් අපේ අපෙන් යම බලාපොරොත්තුනේ මලක්වත් බලාපොරොත්තුනේ නැහැ. හඳුන් කුරක්වත් බලාපොරොත්තුනේ නැහැ. හරි අපි ඒවා මේ බලාත්කාරයෙන් පටවන්න යන්නේ. නේද? ඉතින් හරියට පින්නත් මේ වැරදි කරනවා අපි. හරිද? බලන්නකෝ කොහේ හරි තැනක. දැන් අවුකන කියන්නකෝ, හේරහෙන කියන්නකෝ. නේද ගිහිල්ලා ලොකු බුදුරජාණන් වහන්සේලාගේ පිරිම දැක්කහම බුදුරජාණන් වහන්සේව කියලා වන්දනා කරන්න පුළුවන් විශාල පිරිම දැක්කහම අපේ මිනිස්සු මොකද කරන්නේ? සල්ලි වලින් ගහනවා. සල්ලි වලින් ගහනවද නැද්ද අර පිළිවෙල? කාසි වලින් ගහනවා. එහෙනම් පිස්සුද නැද්ද හොඳටම? හොඳටම පිස්සු. මුදල් දැක සර්පයෙක් කියලා විසිකරන්න කිව්ව බුදුරජාණන් වහන්සේට මුදල් වලින් මුදල් වලින් ගන්නවා නේද ඒ කියන්නේ ශ්‍රද්ධාව අපේ බොහොම හීන දීන තත්ත්වයටපත් වෙමින් තියෙනවා ඒ හින්දා අපි හරි හැඟීම් උපදවා ගන්න ඕනේ මම ඒක උදාහරණයක් විතරයි ඔය කිව්වේ හරි හැඟීම් උපදවා ගන්න ඕනේ මාව නිකලෙස් කරන්න මට වැඩිය මට වැඩිය දසදහස් ගුණයක අවශ්‍යතාවයක් තිබ්බ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මාව නිකලස් කරන්න. මට වැඩි දහදහස් ගුණයක අවශ්‍යතාවයක් තියෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි මගේ ජීවිතේට සසර ජීවිතේට මට පිටුනේ. මම මේ වෙලාවේදී මේක මතක් කරන්නම්. අද අපිට යම්කිසි කුසල් හැඟීමක් උපදිනවා නම් ඒ කුසල් හැඟීම මාව මට පාලනය කරගන්න හිතෙනවා නම් ඒ කුසල් හැඟීම කවුරු හින්දාද අපේ ආසන්නයේම අපිට උපදෙස් දුන්න ගුරුවරු දෙමව්පියෝ හින්දා නේද හිත හොඳට වැඩ කරනවා නම් එතකොට ඒ අයට ඒ කුසල් හැඟීම කොහෙන්ද ඒ අත්තන්ගේ දෙමව්පියන් ගුරුවරුන් කල්යාණ මිත්‍රයන් හින්දා ඒ අයට ඒ කුසල් හැඟීම ඉපදුනේ මොකද කීටහායගේ එහෙම පොලිමට පොලිමට පොලිමට අරගෙන ගියොත් අන්තිමට කොහෙද නවතින්නේ බුදුරජාණන් වහන්සේ එද කුසලය උත්පාදනය කෙරෙන හැටි මවපු ඒක නිර්මාණය කරපු ඒක හඳුනාගත්ත හඳුනා ගන්න තමයි අච්චර දුක් විඳේ බඩපොත්ත පිටකොන්දට ඇලෙනකන් දුක් විඳේ ඒකට එහෙම නැතු වෙන දෙයකට අපි මේ බුද්ධ ශාසනය පාවිච්චි කරන්නේ පින්වත් අහල බලන්න හිතේ ගාක් දේවල් කරන්නේ නිවන් දැකීමේ අරමුණින්මද ඊයේත් මතක් කරා අදත් මතක් කරනවා කමන්නේ. ගෙදරක දානයක් දෙන්නේ. ගෙදරක දානයක් දෙන්නේ පුණ්‍ය නෝදනා කරන්න. රෑ එළි වෙනකම් බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය ගෙදර පිරිත් ධර්ම දේශනාව විදිහට කියවන්නේ ඇයි? හාමුදුරුව වඩම්මලා පිරිත් කොටු ගහලා බොහෝ දේවල් කරලා රෑ එළි වෙනකම් ධර්මය නේද? යුග හතරක් දේශනා කරවා ගන්නවා. එයි දන්නේ. කට්ටිය එකතු වෙලා හොඳට තේ වෙලා නේද එදාට හැන්දෑ විඳන් එළි වෙනකන් බනහනව නේද? පිරිතක් කියලා ඇස්ති ගන්න පිරිත්වල මොනවද තියෙන්නේ? දේශනා කරපු ධර්මය. නේද? චක්කු කරණී, ඥාන කරණී, උපසමාය, අභිඥාය, සම්බෝධාය නේද? මේ විදිහට ලස්සනට මේ පිරිත් ටික කියනකොට අපි ඔක්කොමලා හොඳට තේරුමත් එක්කම අහනව නේද? උදේ ඉඳන් බණ අහලා හිත සකස් කරගන්නටයි පිරිත් ධර්ම දේශනාවක් ගෙදරදී කරන්නේ මොකද කෙලෙස් අඩු කරගන්න. හරිද දන්නද? <laughs> එහෙනම් ලෝකෝත්තර අරමුණුද ලෞකික අරමුණුද? ගෙදරට ගෙන්නලා සෙත් පිරිත් කියවගන්නේ ලෞකික අරමුණු. දානි දෙන්නේ ලෞකික අරමුණු. නේද? ගෙදරට ගෙනලා ස්වාමීන් වහන්සේ නමක් ගෙනලා බණ කියව ගන්න. ලෞකික අරමුණු. හරි. අන්න බලන්න දැන් අපි වෙනස් වෙන්න ඕන කාලේ. මේ මැදිරියේ ඉන්න මේ ඇත්තෝ මේ ලෞකික අරමුණ සහ මුලින්ම කඩලා දාලා තමයි අද කොලයක්වත් මට නැහැ. නේද? ධර්මය අසන්නට කැමති සදැහැති පිරිසක් කියලා. මේක මේක තමයි විය යුත්තේ. හ්ම් ඉදිරි කාලේ ලංකාවේ තැන් තැන්වල නිවෙස්වල ස්වාමීන් වහන්සේලා ගෙන්නලා ධර්මය ශ්‍රවණය කිරීම සඳහා ධර්මය දැන ගැනීම සඳහා අපි ධර්ම දේශනාව සංවිධානය කරා ඔය ඇත්තෝ බණහන් දෙන්න කියලා ආරාධනා ලැබෙන්න ඕන අනිත් අය හිතවත් අයට. ඒතර කට්ටිය ඇයි තුන් මාසයක්ද? අවුරුදු 7ක්ද? මෙච්චරක්ද? නෑ නෑ අපිට එහෙම අවශ්‍යතාවයක් නෑ. අවශ්‍යතාවය තියෙන්නේ මේ ලෞකික වශයෙන් කාටවත් පින් දෙන්න නේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා මෙච්චර මහන්සි වුණේ ඒකට ඒකට නෙවෙයි. ඒක අතුරු ඵලයක් වෙනවත් නේ. අපි කොහොමද ඥාතීන් දෙවියන් අනුමාන අපි බොහෝ පින් කරලා ඥාතීන් දෙවියන් අරමුණු කරලා පින් ටිකක් දුන්නාම ගන්න පුළුවන් නම් ගලේ. ඒක නෙවෙයි අපි පරම අරමුණ වෙලා තියෙන්නේ. ඕනේ. ඉතින් ඒකින්ද අපි බොහොම සත්භාවයෙන් කටයුතු කළ යුතු වෙනවා. නිවැරදි සංකල්ප ඇති කරගත යුතු වෙනවා. අපිටම කියලා පහළ වෙච්ච බුදුරජාන් වහන්සේ ලේසි පාසු කෙනෙක් නෙවෙයි නේද මෙවැනි උත්තමයන් වහන්සේ නමක්ගේ මහා උත්තම ධර්මයක පෝෂණය ලැබපු පිරිසක් අපි. ඉතින් ඒක තුල අපි මේවා තවත් දුරටත් නිවැරදි සංකල්පවල නිවැරදි ආකාරයට ක්‍රියා කරන්න චේතනාවම සකස් කරගන්න අවසාන බුද්ධ අවවාදය හොඳින් මතක තියාගන්න ඕනේ. ඉතින් මේ පරිනිර්වාණ කාලයේදී සිද්ධ වෙච්ච අසිරිමත් සිදුවීම් පිළිබඳව මම වැඩියෙන් අසිරිමත් සිදුවීම් වලට වැඩිය ධර්මයේ පිළිබඳවයි වැඩිපුර අවධානය යොමු කරේ. ඉතින් ඒ කෙරෙන ධර්මදේශනා කිහිපය ධර්මදේශනා 20කින් අද දවසේ අපි නිම කරනවා. හෙට ඉඳලා අපි සල්ලේක සූත්‍රය ආශ්‍රයෙන් කරන ධර්මදේශනා කිව්වා. මොකද අර කුසලයේ උත්පාදනය කරගන්න කියලා දේශනා කරපු ආකාරය කොහොමද කරගන්නේ කියලා සඳහන් කරන ධර්මදේශනා කිහිපයක් ශ්‍රවණය කරන්න මේ අත්දැකීම් අවස්ථාව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. නිවසේ ඉඳන් මේ ධර්මදේශනා ශ්‍රවණය කරපු හැම දිනාටම ඒ උතුම් ධර්මය තමන්ගේ නිවසට අරගෙන ආවේ මේ මැදිරියේ ඉන්න මැදිරියේ ඉන්න ඒ සදහවත් පිරිස. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු ධර්මය අහලා ධර්මය තුලින් පෝෂණය වෙලා කුසල සිත් උපදවාගත් වාරයක් වාරයක් ගානේ මේ සදහැති පිරිසට උතුම් නිර්වාණ අවබෝධය පිණිසම සියලු දුක් නිවීම පිණිසම මේ උතුම් ධර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි අද දවසේ යම් අදහසක් නැතුව කටයුතු කරත් මේ අත්න් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවනයේ ලැබේවා මේ පරිලෝකීය අත්න් මේ පින් අනුමෝදන් වේවා හැම දිනාටම උතුම් නිවනින් සැලසෙන්නට මේ සත්වස පින්වතුන්ට මේ සියලු කුසල ධර්මයන් හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති ඔබ අප වෙනුවෙන් මේ කටයුතු කරන්න බොහෝ වශයෙන් හේතු මහන්සියලා අද ධර්ම කසනීප සුවයෙන් වාසය කරන තරණාගම කුසල ධම්මනාහිමි පානන් වහන්සේට අපි තුල ජනිත වෙනා වූ සියලුම කුසල ධර්මයන් හේතු වෙලා සියලු පුණ්‍ය ශක්තියන් හේතු වෙලා ප්‍රාතිහාර්යයක් ලෙස සුවපත් භාවයටපත් වෙන්නට මේ සියලු කුසල ධර්මයන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා